හොඳයි පින්වත්නි මේ පින්වතුන්ට අද ධර්ම දේශනාව මුල් කරගෙන යම්සි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් මෙහෙමත් නැත්නම් තමන්ගේ කමටහන් පුල් කරගෙන ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ සිවන්ත මෙන්ඩිස් මහතාට ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. මේක කවුරු සුද්ධ කිරීමක් සොන්නස අවශ්‍ය මේ දවස්වල ඩිප්ලෝමා එකක් අගිර වෙලා ඒ නිසා සාත්මර පරයන්ගේ වෙන වෙනදාට වඩා කියන්නේ එහෙම වෙන්නේම නැහැ වගේ සන්වංශ සයිමන් ක්ලෝසින් ඩේට් දීලා ඒකට සබ්මිෂන් කරන්න තියෙනවා එතකොට ඒවත් එක ගෙදර වැඩ ඉස්කෝලේ වැඩ එක වැඩ ගොඩක් නමුත් දරා ගන්න පුළුවන් මොකද එකින් එක ඉව කරලා නිදහස් වෙන පුරුද්දක් තියෙනවා ඔය වගේම තමයි. නමුත් දැන් වෙනස දැන දැන කරන තදින් අල්ලගෙන කරන කතිය අඩු වෙලා වගේ දැනෙනවා. හරි. ලොකු ටාගට් නැහැ. නමුත් සනසර එක්සෑම් වල ලකුණු ආවම මට ඒකක් තියෙනවා අනිත් පැයට ඒ ප්ලස් තියෙනවා කියලා දකිද්දී හිතට පොඩි ගැස්මක් එනවා. ඒ බර ගතිය වේසක් නමුත් පස්සේ hinaවක් යනවා වටිනාකමක් එක දිවිලා වගේ යනවා. හරි. ඒ නිසා තවත් පැත්තකින් අර හිත බර වෙන තව පැත්තක් තමයි සොයනවාස අර ගෙදර වැඩ කරත් තියෙද්දී වයිෆ් නර බිරිඳ වැඩ කියද්දී එයාගේ වැඩ වලට උදව් වෙන්න වෙන වෙලාවට ඇතුළතින් එන එයා කියන ඒවට එන බරගතිය ප්‍රකේන්තියක් හැබැයි වචන වෙලා පිට වෙන්නේ නැහැ බැරි වෙලාවට වචන වෙලා පිට වෙන්නේ අර එක දිගට එයා කියවන්න ගත්තොත් මොනක් මේ වචන වලින් පිට වෙලා යනවා හරි ඒ වගේම ඔය වෙලාවට මට දැනෙනවා ඒ බරගතියත් ගැලවෙන්න කියන්නේ ඒකෙන් ගැලවෙන්න හිත කතා කරන එක වැඩිපුර වෙනවා වගේ. හ්ම්. කියන්නේ ඒහා සම්බන්ධ සිතුවිලි නෙමෙයි. මෙන්න මොනාදෝ ටික ඇවිල්ලා යනවා. නමුත් ඒක ගානක් වෙන්නේ මේ ඊතර විඩාවක් කියන්නේ මට දැනෙන විඩාව නිවා ගන්න නිකන් ඔව්. ඇහෙන්නේ නැතුව ගියා මේ සිවන්ත මහත්තයා. ශාන්ත මහත්තයා ඔයාව ඇහෙන්නේ නැතුව ගියා. මම ඉත අවසස් මම ඉතන්නේ ඔව් සන්දි වෙලා වගේ. හරි. අපි එහෙනම් වෙන කෙනෙකුට යමු නේද? එහෙම බන්දුජීව මාතර පැරියොම් ගන්න පුළුවන්. නිර්වාණ සර්ණයි ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව් කියන්න. ඔව් ස්වාමීන් වහන්සේ දැන් මේ අනිමිත්ත ස්වභාවය අපි අනුගමනකෙන්න දැන් ඒක පැවැත්වීමනේ දැන් දිගටම මේ දේශනාව තුළදී ඒක පුරුදු පුහුණු කරන්න ඒකෙම ඉන්න කියන එකනේ දැන් කියන්නේ දේශනාව තුළ කියවෙන්නේ කියවෙන්නේ හරි ඔව් එතකොට දැන් අපි අනිමිත්ත ස්වභාවයක් අත්දකලා එහෙම තියෙනවා එතකොට අපි දැන් ඒක උපාදාන කර ගැනීම හැටියටද එතකොට එතනදී වෙන්නේ එහෙම නැත්නම් මොකද දැන් එතන ඉන්නවා ඒ කියන්නේ එතන මාන්නයක්ද තියෙන්නේ අපි එතන ඇත්තටම සතියෙන් කරන වැඩක්ද එතකොට එතන පුද්ගල භාවය මතු කරගෙන කරන වැඩක්ද කියන එක කොහොමද එතන පැහැදිලි කරගන්නේ හොඳ ප්‍රශ්නයක් ඇත්තටම දැන් අපි මේ අනිමිත තත්වයකට හිත ගත්තා නම් අපි ඇත්තටම පුජ්‍යල භාවයක් හටගන්නේ කොහොමද කියන එක තමයි දැන් විශ්ලේෂණය කරන්නේ. අනිමිත தත්වයේ තුල අපි නිවර්දිව ගත කරනවා නම් පුජ්‍යල භාවයක් මතුවෙන්න විදිහක් නැහැ. නිකන් එතන රැඳී සිටීමක් පමණයි, මෙතන නිකන් ඉඳීමක් පමණයි, අත්දැකීමක් පමණයි මමෙක් පුජ්‍යලයක් තැනැත්තෙක් පිළිබඳ හැඟීමක් පහළ වෙන්න අපහසුයි අපි එතන නිවැරදිව ඉන්නවා හැබැයි අපි එතන ඉඳද්දී යම් යම් දේවල් මතක් වෙන්න පුළුවන්. සිතුවිලි එන්න පුළුවන්. තවත් කෙනෙක් එක්ක මාව සංසන්දනය කරන්න හිත පෙළඹෙන්න පුළුවන්. අන්න එතෙන්දී නැවත සිතුවිලි පහළ වෙනවා, මාන්නයක් ඇති වෙනවා. මම කියලා තත්ත්වයක් අපි ගොඩනගා ගන්නවා. අන්න ඒව තමයි අපි තේරුම් ගන්න තියෙන්නේ. ඒකයි මේක නිකන් අර හරියට තියෙන සුදු රෙද්දක් වගේ තමයි. ඊටාම පිරිසුදු රෙදි කඩක් වගේ තමයි. ඒතර අර පුංචි තීන්ත පැල්ලමක් වුණත් පුංචි අපි හිතමු රොඩක් වුණත් මේකේ පැහැදිලිව කැපිලා පේනවා. මොකද මේ தත්ත්වය අතිශය පිරිසුදු தත්ත්වයක්. හිතේ පහළ වෙන. ඒකයි අර විපස්සනාවකට අතිශය ප්‍රබල වටිනා தත්ත්වයක් අපි මේ තනාගන්නේ. අපිට කෙලෙස් ප්‍රහාණය කරන්න ලැබෙන අතිශය ප්‍රබල ආයුධයක් කියන්නේ අන්න ඒකයි. මොකද අපි ඊතර ඉන්නකොට ඉන්නකොට දැන් අපි ඕක උපාදාන කරගෙන අල්ලගෙන අපි පුරුදු කරන්නේ නැහනේ. ඕක එහෙම එහෙම දාලා තියෙනවා. එතන අඳුරගත්තට පස්සේ. ආ ඒක තමයි. දැන් එතන يعني මුලදී අත්‍තරම අපිට පොඩ්ඩක් මේ ඒ தත්වෙට අපේ හිතේ අබිරතියක් ඇති කරගන්න සිද්ධ වෙනවා. මොකද මුලදී අපිට ඕක ගැන කිසි ආසාවක් නැහැ. අපිට ඒකේ වටිනකමක් තේරෙන්නේ නැහැ. අපි ඉදිරියේදී ඒකත් චුට්ටක් අනිත් දවස් සාකච්ඡා කරමු. දැන් ඇතම් සූත්‍ර තියෙනවා දැන් ඔය පාරංගම සූත්‍රය මම ඕනනම් කෙලින්ම අද ඒක පොඩ්ඩක් සාකච්ඡා කරන්නම්. ඒ පාරංගම සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ පෙන්නන ඒ தත්වයක්. ඒක ඒකෙදි පෙන්වන්නේ දැන් අපි සාමාන්‍යයෙන් කරන්නේ මොකද්ද මේ නිමිති ගනිමින් අරමුණු ඇසුරු කරමින් ඒවට ආසාවක් ඇති කරගෙන ඉඳීම තමයි සාමාන්‍යයෙන් කරන්නේ. මේ විවේක தත්වයට අපේ හිතේ කැමැත්තක් නැහැ. ඒක හරි කම්මැලි. ඒක හරි බෝරින්. ඉතින් එතකොට හිත අරමුණු වලින් දහස් වෙලා නිමිති නොගෙන ඉන්නා தත්වයට හිතේ සාමාන්‍යයෙන් කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිව පොඩ්ඩක් ඒ පැත්තට යොමු කරපු ගතිය පේන්න තියෙනවා. කන්හන් ධම්මං විපහාය සුඛං භාවේත පණ්ඩිතෝ ඕකා අනෝකං ආගම්ම විවේකයේ අත්ත දූරමං. එතකොට මෙතෙන්දි දේශනා කරනවා මේ ඒ කළු ධර්ම ඉවත් කළා සුදු ධර්ම දැන් වඩන්න මේ ප්‍රඥාවන්ත තැනැත්තා. ඉතින් මෙතෙන්දී අපිට තේරුම් ගන්න පුළුවන් මේ අකුසල් දහම් දුරුකට කුසල් දහම් වඩන්න කියලා. එහෙමත් නැත්නම් හිරියොතප්පැණි සියුම් නිවැරදි දහම් හිතේ දියුණු කරන්න අහිරික අනොත්ප්ප කියන ලැජ්ජ බය නැති ගතිය ඒවා ඉතින් ඉවත් කළා මේ හිත තුළ ඒ නිවැරදි தත්ත්වයක් දිනු කරගෙන යන්න. ඕකා අනෝකං ආගම්ම විවේකයේ අත්ත දෝරම. එතකොට මේ විඥානයේ සාමාන්‍යයෙන් කරන්නේ ඕකසාරී. ඕකසාරී විඥානං හෝති. කියන්නේ ගෙවල් ඇසුරු කරන, නිමිති ඇසුරු කරන විඥානයත් අපිට තියෙන්නේ. හැබැයි ඒ ගෙවල් ඇසුරු නොකරන தත්ත්වයට තමයි දැන් විඥානයපත් උනේ. අනෝකසාරී විඥානං හෝති. ඒ නිසා බුදුරජාන් වහන්සේට කියන එක එක නමක් තමයි අනෝකසාරී කියලා කියන්නේ. ගෙවල් ඇසුරු නොකරන විඥානයක් සහිත තැනැත්තෙක්. රහතන් වහන්සේගේ හිත එතකොට ගෙවල් ඇසුරු කරන්නේ අනෝකසාරී. ඉතින් එහෙම தත්වයක් අපේ හිතේ අපි ඇති කරගත්තා අන්න ඒ විවේකයේ හිත అలවන්න ඒක අමාරුයි. දු රමං. දු රමං කියලා ඒ දුයන්ෙන් පෙන්වන්නේ රමණය කරන්න, ඒකේ ආසාවක් ඇති කරගන්න, ඒකට කැමැත්තක් ඇති කරගන්න අතිශය අමාරුයි. ඒ නිසා හැබැයි බුදුහාඳුර අවවාද කරනවා මෙන්න මේ ඒ හිතේ පෙළඹීමක් ස්වභාවයෙන් හට නොගන්නා ඒ විවේකයට දැන් ඇල්මක් ඇති කරගන්න. තත්ථාබි රතින් ඉච්ඡෙය හිත්වා කාමේ අකිංචනෝ. ඒ එහිම අබිරතියක් ඇති කරගන්න. එහිම අබිරතියක් කැමැති වෙන්න. හිත්වා කාමේ අකිංචනෝ. මේ කාමයන් සියල්ල අත්හැරලා දාලා. අපේ හිත පෙළඹෙනවා ආයෙත් කාමයන් ගැන මතක් කරන්න. ආයෙත් අර අතීත වෙච්ච යම් යම් රසවත් සිදුවීම් මතක් කරගන්න, අපි ඇසුරු කරපු පුජ්‍යලීන්ව මතක් කරගන්න, අපේ හිත සතුටු කරපු නිමිති නැවත මතක් කරගන්න අපේ හිතේ පෙළඹීමක් තියෙනවා. ඒකට ආසයි. හැබැයි කියන්නේ මොකද්ද? අර ඒ විවේකයට අබිරතියක් ඇති කරගන්න. ඒ විවේකයටම ආසාවක් ඇති කරගන්න. හිත්වා කාමයේ අකිංචන මේ කාමයන් අතහැරලා දාලා. පරියෝද අපේ අත්තානං චිත්තක්ලේශෙහි පඬිතෝ. ඒ නිසා මේ ප්‍රඥාවන්තයා තමන්ගේ හිත හාත්පසින් පිරිසුදු කරගන්නවා කියලා මේ විදිහට උපදෙස් දෙනවා. හැබැයි ඔය බන්දු ජීව මහත්තයා කියන අනිමිත සමාධියටත් බැඳිච්ච ඒකෙත් ලොකු අනවශ්‍ය විදිහේ උපාදානයක් කරගත් தત્ත්වය ගැනත් ඔය ආනන්ද සප්පාය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අනතුරු අඟවනවා. ඒ ආනන්ද සප්පාය සූත්‍රයේදී ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි දැන් මේ ආනන්ද සත්ත ආනන්ද தත්ත්වයකටපත් වෙච්ච හැමදෙනාම මේ විපස්සනා සමාධියක් උපදවගත්ත හැමදෙනාම ඒකාන්තයෙන්ම නිවන් දකින්නවද? එහෙම නැත්නම් ඒකේ වෙනසක් එහෙම සිද්ධ වෙනවද? ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ කියන්නේ ඇතම් කෙනෙක් නිවන් දකිනවා ඇතම් කෙනෙක් නිවන් දකින්නේ නැහැ. ඉතින් ආනන්ද සානන්සේ ඉතින් නැවතත් අහනවා ස්වාමීන් දැන් මෙච්චර දුරත් ඇවිල්ලා ඇයි ඇතම් කෙනෙක් නිවන් දකින්නේ නැත්තේ? ඉතින් එතකොට තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ විපස්සනා සමාධියටත් කෙනෙක් අනවශ්‍ය විදිහේ උපාදානයක් කරගන්න යනවා. ඒ අය ගිහිල්ලා ඔන්න විඥාන මේ මොකද්ද? නේව සංඥා නා සංඥායතනෙ උපදිනවා කියලා කියනවා. ඉතින් ඒ කියන්නේ අපි එතෙන්දිත් පරිසං වෙන්න සිද්ධ වෙනවා. මේ එකක්වත් අල්ල බදා ගන්න නෙමෙයි. ඉතින් ඒක අපි තේරුම් ගන්න තියෙන්නේ. අනිත්‍ය සමාධිය වේවා වෙන ඕනම සමාධියක් අපි පරිහරණය කරන්නේ ඒ තුලින් කෙලස් කපා ගැනීමකට මිසක් ඒක తాවකාලික පරිහරණයක් මිසක් එතනත් läග සිටීමකට නෙමෙයි. ඉතින් එතෙන්දිත් කරපු ඒ අනතුරු ඇඟවීම මතක් කරගන්න වටිනවා. එතකොට ඒක අල්ලාගෙන ඉන්නවා කියලා කියන්නේ අපි ඒක උපාදාන කරගෙන මොකද කැඩෙන්න දීලා තියෙනකොට අපි ඒකට උපාදාන කර ගැනීම නැහැනේ නැහැනේ අන්න හරි ඒක තමයි එතකොට ඔව් ඒ වගේ අත්දැකීම් තමයි සමහරවල් දැන් ඒ කියන්නේ බර්ත්ඩේ පාටි වලට එහෙම ආරාධනා ලැබිලා දැන් යන්න ඕන නමුත් යන්න සිත කැමති නෑ ඇත්තටම නමුත් කරන්න දෙයක් නැතිකමට යනවා <laughs> ගිහිල්ලා ඔය වෙලා කාලය ගත කරලා එනවා. එතකොට ඒ වගේ තමයි එතකොට ඒකෙන් ඉතින් අර ඒ ගියත් ඉතින් ඔය සිද්දු කියනවා ඒවා ඔය තියෙද්දි සිත ඉතින් විවේකයෙන් ඉන්නවා. එතකොට ඒ වගේ තමයි ඒ වගේ අත්දැකීම. නමුත් තව එකක් තමයි මම අත්දකින දැන් අපි ගෙදර දොරේ වැඩ කටයුතු තියෙනවා අපි කරන්න එපාය. නමුත් ඒවා කරනකොටත් කරන්න පුළුවන් ඒවට ගැටීමක් මොනවත් නැහැ. නමුත් හිත ගොඩාක් වෙලාවට කියනවා මේ පැත්තකට වෙලා ඉඳපන් කියන වගේ ගතිය. ඒ කියන්නේ වැඩ කරන්න ගැටීමක් නැහැ. නමුත් අර විවේකයටම කාය විවේකයක් ඇත්තටම ප්‍රේ කරනවා. ගන්න වගේ ගතියක් හිත නෑ ඒක නම් ඒක ඒක ඒක එක එක චරිත ඉතින්. ඒකේ වරදක් නැහැ මම නම් හිතන්නේ. දැන් හිතන්න බුද්ධ කාලේ වුණත් එක එක අපි දු රහතන් වහන්සේලා පවා ඉතින් එක එක විදිහටනේ කටයුතු කරලා තියෙන්නේ. ඇතම් කෙනෙක් ඊටා බහුලව අනිත් භික්ෂුන් වහන්සේලාත් එක්ක කටයුතු කරලා තියෙනවා. උන්වහන්සේලාට උදව් කරලා තියෙනවා. මඟ පෙන්වලා තියෙනවා. දැන් සාරිපුත්තු සානහන්සේගෙම ඉතින් බුදුම විදිහට බරක් ඇදගලා තියෙනවා. නමුත් ඉතින් කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේම එහෙම මොකක්වත් කළා නැහැ. රහත් වෙලා පැත්තකටලා ඉඳලා තියෙනවා. උන්වහන්සේගේ ලොකුවට ශිෂ්‍ය පිරිසක් ගැනවත් දේශනා කරපු දේශනා ගැනවත් එහෙම මොකක්වත් නැහැ. උන්වහන්සේ විවේකයේම ඉඳලා තියෙන්නේ. ඒ වගේ ඉතින් අර එක එක පුජ්‍යල භාවයන් තමයි. ඉතින් අපිට එකකවත් ඉතින් ලොකු වැරද්දක් කියන්න බෑ. මේ අපි බලන්න වෙනවා අපේ අපේ සීමාව මොකද්ද? මගේ බැලන්ස් එක කොහොමද මම තියාගන්නේ? මගේ හිත හිතේ දැනට මම මේ කරන වැඩ ටික හරහා හිතේ අසමබරතාවයක් තියෙනවද? නැත්තම් මේ ටික සතුටින් මට කිසි ගැටලුවක් නැතුව පටලවා ගැනීමකින් තොරව කරගන්න පුළුවන් තත්ත්වයක් මම මේ පවත්වාගෙන යනවද? කියලා එනවා. අපි අපිම බලන්න වෙනවා. මොකද අපි ලොකුවට කතා කරාට අපිටත් ওই දේ වෙන්න පුළුවන්. සමහරට ඕන්ට වඩා වැඩවලට අත දාන්න ගිහිල්ලා අපිත් පටලවගෙන මේ අනතුරේ වැටෙන්න පුළුවන්. ඒ අවදානම අපි තේරුම් අරගෙන පරිස්සමේ ආයුතු වෙනවා. එබැයි ස්වාමීන් වහන්සේ පැහැදිලි ඔබ වහන්සේට තෙරුවන් සරණයි විදුක් බව නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ. හොඳයි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේ අද ඉබදු වේද වැඩ ඉන්නේ? නෑ නෑ අද මේ කලල් වලට වැඩියා <laughs> බන්දුජීව මහත්තයා ඊට පස්සේ දැන් චිත්ත වේග ආශ්‍රමයට යන්න තියෙනවා. <laughs> හොඳයි හොඳයි. හොඳයි. ඔසේ සෝමවංශයේ ඊ සිවන්ත මාත්මය නැවත පැමිණි සිබෙනවා. හරි හරි. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් මොකද උනේ? සිග්නල් ප්‍රශ්නයක් මම හිතන්නේ. මම හිතුවා මේ මාත්. සර් මම පොඩි දන් කියන්නද මේ කියන්න කියන්න. නෑ කෙටියෙන් කියන්නකෝ මට මතකයි කියපු ටික. ආ එතකොට ඒ වගේ අර වැඩ ගොඩක් ඒ තියෙනින්ද අර වයකුත් වැඩ එහෙම වැඩ කියලා කරන සැතරින් අර එනවා පොඩි බරගතිය ඒක සනස මේ ලකුවටම අර ඒක ඇතුලින් ප්‍රපංචයක් වගේම කියන අර්ථට අර හිත කතා කරන ගතියක් ටිකක් තියෙනවා ඒ ඒක හැබැයි ලකුවට වටිනාකමක් දෙන්න තියෙන දා ඒක ගානක් නැහැ හරි. නමුත් සනසල ඒ අතරමැද මේ අර කිසි දෙයක් අරමුණු ගන්න නැතුව නිකන් එහෙම ඉන්න ස්වභාවිකුත් තියෙනවා. හරි. ඒ ඉන්සෝනස මේ මට හිතම කියන්නේ දැනෙන නිකන් හිත මට මතු පිටින් තියෙනවා. හහ. ඒ වගේ අත්දැකීම සනස මේ දවස්වල තියෙන්නේ. ඔව්. කමක් නැහැ හැබැයි. ඒක මතු පිටින් තියෙනකොට තමයි ඔය ප්‍රශ්නේ එන්නේ. ඒකේ වැරද්දක් නැහැ. අපි මතු පිටින් හිටියට අපි සිහියෙන් ඉන්නේ. මතු පිට තමයි හිත තියෙන්නේ. ලොකු ගැඹුරු සමාධියකට ගිහිලා නැහැ. හැබැයි වෙන දේ මොකද්ද කියලා හොඳට තේරෙනවා. හිත තුළ ඇති වෙන පොඩි නොරුස්නා ගතියක්, හිතේ ඇති වෙන අපි තුමා ආසා ගතියක්, මොනවා හරි එක්ක නැත්තම් වික්ෂිප්ත වෙන ගතියක්, එහෙමත් නැත්තම් බොහොම සංසුන්ව තියෙන ගතියක් මේ ඔක්කොම දැන දැන තමයි වාසය කරන්නේ. ඒ නිසා ඒ සම්පජානකාරී හොති කියන එක තමයි තෙන්දී ඊටාම වටිනා කාරණාව. මේ නැතුව අපි ඔක්කොම ටික ගහලා දාලා මගේ කාමරයට වෙලා දොලත් අහගෙන මම සමාධිය ඇතුළට වෙලා ඉන්නවා කියන එකට වඩා මම යම් පමණක ප්‍රශ්න ටිකක් හරහා යනවා හැබැයි ඔක්කොම දැන දැන ගා ගන්න නැතුව. මොකද දැන් හම්බෙලා තියෙනවනේ හිත තියාගන්න ඕන තැනක්. හිත තියාගන්න ඕනේ අපි මේ කතා කරපු මේ උපාදාන රහිත தත්වය තුළ. ඉතින් ඒක එතෙන්දී ඒ தත්වය තුළ දිගට පවත්වා ගන්න බෑ මොකද මේ තාමත් එහෙම් මෙහෙම් උපාදාන වීම සිද්ධ වෙනවා. හිත තුළ ඇතුලේ කතාව පටන් ගන්න ඉඩ තියෙනවා. ආයි විතර්ක පහළ වෙන ඉඩ තියෙනවා. ඉතින් එතන තමයි අපි දැන දැන දැක දැක හිමීට හිමීට පැත්තකින් තිය තිය ඉස්සරහට යන්න තියෙන්නේ. එහෙනම් පොඩ්ඩක් ඉවසගෙන යන්නයි තියෙන්නේ ඉතින්. පැලි ස්වාමීන් වහන්සේ අසෝනස්වම් පැලි තිනසන්න. හොඳයි හොඳයි. දැන් සන්නයි. දැන් සන්නයි. අවසර ස්වාමීන් වහන්සේ යෝෂි වන්‍යාවච මහත්මයාට සමීප කරන්න. හොඳයි. සර්වන් සත්‍යයි ගස්සාවෙන් ඔව් කියන්න. ස්වාමීන් වහන්සේ මටත් මේ අනිමිත් සමාධිය ගැන ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ දැන් දැන් අපි මේ නිමිති ගන්නෙ ස්වාමීන් වහන්සේ අපේ ආයතන හරහානේ. හරි. දැන් එතකොට අනිමිත්ත චේතෝ විමුක්තියක් සමාධියක් අත්විඳිනකොට යම් ආයතනයක් මුල් කරගෙන එන නිමිත්තක් හරහානේ දැන් මේ தત્ත්වය අත්විඳින්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් පුද්ගලෙක් අනිමිත්ත චේතෝ විමුක්තියක් ඇහැ හරහා අත්විඳොත් ඊට පස්සේ දැන් එහෙම එහෙම කියන්න අමාරුයි. එහෙම ඒ කරන ප්‍රකාශය ඒ තරම්ම නිවැරදි නැහැ. මොකද ඒ කියන්නේ ඇහැ හරහා අනිමිත්ත චේතෝ විමුක්තියක් අත්දකින්නවා කියන එකට වඩා ඒ කලින් නම් අපි ඇහෙන් නිමිති දැකලා ඒක ඉවත් කළා එතන අනිත්‍ය ලක්ෂණයක් ප්‍රකට කළා තමයි අනිමිත්ත සමාධි තත්වයකට හිත ගත්තේ. ඒක වෙන්න පුළුවන්. හැබැයි දැන් දැන් යන්නේ අනිමිත්ත චේතු විමුක්ති තත්වයක් එහෙම නැත්නම් තව තව සමාධිය දියුණු කරන තත්වයක් නම් දැන් ඇහැ ඇරලා තිබුණත් වහලා තිබුණත් ඒක ලොකු ගැටලුවක් වෙන එකක් නෑ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මේ අනිමිත්ත දැන් චේතෝ විමුක්තිය කියන ස්වභාවය ස්වාමීන් වහන්සේ මේ ආර්ය මාර්ගයට පැමිණෙන්න පුළුවන් දොරටුවක් නේද ස්වාමීන් වහන්සේ? අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම. ඉතින් ඒකයි කිව්වේ ඒක ආර්ය කියන්නේ ඒක ඇත්තටම රහතන් රහත් වීම දක්වා යන ක්‍රමයක්. අපි ඒක තව ටිකක් ඉදිරියේදීත් කතා කරමු. ඒ චූලසුඤ්ඤිත සූත්‍රයේදී ඒකයි බුදුහාමුදුරුව පෙන්වන්නේ කෙලින්. මේ අරහත්ත්වයේ දක්වාම මේක අරගෙන යනවා කියලා. පොඩි පොඩි එකක් නෙමෙයි. ඒ කියන්නේ පොඩි පොඩි කුසලතාවයක් නෙමෙයි. මේක අතිශය ප්‍රබල විපස්සනා තත්ත්වයක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ හොඳමයි පැහැදිලි ස්වාමීන් වහන්සේ. තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් අපි මේ අනිමිත්ත සමාධි තත්වයක්. ඒ කියන්නේ චේතෝ විමුක්ති ස්වභාවයක් නෙමෙයි. හරි. සමාධි තත්වයක් පුද්ගලෙක් අත්විඳිනකොට ස්වාමීන් වහන්සේ අපි කවදාවත් අර රළු මට්ටමින් නෙමෙයිනේ නිමිත්ත ස්පර්ශ කරන්නේ අපි. ඒ කියන්නේ දොරක් නම් නිමිත්ත වෙන්නේ දොරේ තියෙන තද බවනේ. ඔව්. අල්ලගන්නේ. හහ. එතකොට ස්වාමීන් ඒකත් දැන් ඒ පටන් ගන්න පටන් ගන්න ප්‍රදේශය පොඩි ප්‍රදේශයක් වුණාට හරි දැන් තද තද බව නම් මුලින්ම පටන් ගත්තේ දැන් තද බව බව නැතිවීමක් නෙමෙයි තද භවයේ වෙනස් වීමත් වගේ දෙයක්ද වෙන්නේ ස්වාමීන් වහන්සේ කියන්නේ ඒක ඒකේ තියෙන අර ලක්ෂණ විපරිණාමයක්ද වෙන්නේ අනිමිත්ත ස්වභාවයක් දැනෙනකොට නැත්තම් නැති වෙලාම යනවද ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි. ඔව් මට නම් හිතෙනවා දැන් අපි එහෙම නැවත තද බව බලනවා කියන එකත් අවශ්‍ය නැහැ කියලා. එතන අපි නැවතත් ආයි නිමිති නිමිති අරගෙන නිමිති වල ගති ලක්ෂණනේ අපි හොයන්න යන්නේ. දැන් අපිට අනිමිත தත්වයක් අනිමිත தත්වයක් අපි පොඩ්ඩක් හරි ස්පර්ශ කරලා තියෙනවා නම් උපාදාන රහිත තත්වයක් හිත පවත්ව ගන්න පුළුවන් බව තේරුම් අරන් තියෙනවා නම් පුළුවන් තරම් එතෙන් තමයි උත්සාහ කළ යුත්තේ. නැවත අරමුණකට හිත ගන්න නෙමෙයි. එහෙමයි ස්වාමීන් වහන්ස. දැන් සමහර ලාවට දැනෙනවා දැන් ඒ අර දැන් තද බව නම් දැන් එහෙම විපස්සනාවක් වගේම වැඩෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ වුණාට අර හිතේ අනිශ්චිත ස්වභාවය වගේ තියෙන වෙලාවට මේ නිමිති ස්වභාවය වෙනස් වෙනවා කියලා නම් තේරෙනවා. දැනෙලා තියෙනවා. කමක් නැහැ. ඒකේ ඔව් සමා වෙන කියන් කියන් කියන් කියන් ඒකෙත් දැන් ඒක පටන් ගන්නේ පොඩි තනකින් වුණාට ඒක ඊට පස්සේ නිකම් පැතිරෙන ස්වභාවයකුත් දැනෙනවා. හැබැයි සමහර ස්වාමීන් වහන්සේ පොඩි පොඩි නිමිති වගේ පුංචි නිමිති වගේ ඒවා නැති වෙලාම යනවා. නැති වෙලාම ගිහින් ඊට පස්සේ ආපහු වෙනවා. ඒ එතකොට ඒක මට ඒක හරියට තේරුම් ගන්න උවමනාවකුත් නැහැ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒක ඇත්තට <laughs> නැති අපිට ඒ කියන්නේ අපේ දැන් ඔය ඔය පැත්තදීම අපිට කතා කරන්න පුළුවන් හිතේ තියෙන අනි දස්සන පැත්ත ගැන. දැන් අපේ හිතේ දැන් නිමිති නොගන්නා නිසා හිත තුල නිරූපණ නැති වෙලා ගිහිල්ලා නැතනම් එහෙම නිරූපණ නැති අවස්ථා අත්දකින්න ලැබෙනවා කියලා ටිකක් අඳුනගන්න පුළුවන්. දැන් ඔය අනිමිත්ත தත්වයමනේ අපිට අනිත් පැත්තකින් තේරුම් ගන්න තියෙන්නේ මෙතන දැන් හිත පිහිටපු දෙයක් හිත පිහිටපු නිමිත්තක් හිත පිහිටපු නැතනක් ඇත්තෙත් නැහැ. ඒ වගේම හිත තුළ නිරූපණ මොකුත් ඇත්තෙත් නැහැ. හිත තුළ මොකක්වත් නිදර්ශන ඇත්තෙත් නැහැ. හිත තුළ චිත්‍ර ඇඳෙන්නෙත් නැහැ. හිතන්න අපේ හිත කියන්නේ සුදු පාට කැන්වස් එකක් නම් අපි නිතර කරන්නේ මොකද්ද මේ කැන්වස් එකේ චිත්‍ර ඇඳෙන්න දෙනවා. අපිත් අපිත් අඳිනවා. ඌමනාලුත් අපිත් අඳිනවා. එහෙම නැත්නම් ඇඳෙන්න දෙනවා. ඒ කියන්නේ රාග, ద్వේෂ, මෝහාරා අපේ හිතේ චිත්‍ර ඇඳෙනවා. අපි දන්නේම අපේ මෝහය නිසා මේ චිත්‍රයට ආසාවක් ඇති කරගෙන චිත්‍රය තුල සැබෑවක් තියනවා කියලා හිතාගෙන චිත්‍රයට අපි මුලා වෙලා චිත්‍රයට ඇලෙනවා. චිත්‍රය උපාදාන කරගන්නවා. ඉතින් මේ හරහා තමයි දැන් කෙලින්ම මේ උපාදාන පැත්තක් දක්වා වර්ධනය වෙන්නේ. නාම රූප විඥාන අතර මේ සිද්ධ වෙන පටලැවිල්ල. දැන් මේ නිමිති නොගන්නා தත්වයකදී අනිමිත தත්වයකදී එතකොට මේ නාම රූපයක් හිතේ පිළිඹු වෙන්න බෑ. චිත්‍රය ඔක්කොම මැකිලාද මැකිලා ගිහිල්ලා. චිත්‍රය විරංජනේ වෙලා චිත්‍රය නිකන් සම්පූර්ණයෙන්ම නිකන් මැකිලා ගිහිල්ලා. දැන් නිකන් සුදු කැන්වස් එක විතරයි තියෙන්නේ. හැබැයි එහෙම තියෙනකොට ආයි චිත්‍ර ඇඳෙන්න පුළුවන් හැබැයි ඉක්මනට මැකේවි අර ඇඳිලා හිත තුල නැවත චිත්‍ර ඇඳිලා නැත්තම් නිමිති සහිත හිත පවතින කාලවකවානුව එන්නෙන්න අඩු වෙවි. අපිට කලින් උනේ මේ චිත්‍රයක් ඇඳුනහම නිමිත්තක් හිතේ පහළ වුනහම අපි ඒකට නමක් දීලා වටනකමක් දීලා පුජ්‍යලේඛ ආරෝපණය කළා තව තව ඒකට සිතුවිලි එකතු කළා තව තව නිමිතිත් ඒක ඇතුළට දාලා සම්පූර්ණයෙන් පටලවා ගත්තා. දැන් අපිට ඒකේ අනිත් පැත්ත තමයි එහෙනම් සිද්ධ වෙන්න තියෙන්නේ. නිමිත්තක් කියලා අඳුනගත්තා, සිතුවිල්ලක් කියලා අඳුනගත්තා, සංඥාවක් මේ කියලා අඳුනගත්තා, චිත්‍රයක් මේ කියලා අඳුනගත්තා. ඒ නුවණ උපදව ගත්තා. එහෙමනම් දැන් මේ චිත්‍ර වැඩි වෙලාවක් අපිව මුලා කර කර ඉන්න එකක් නැහැ. මොකද අපේ පැත්තෙන් සහයෝගයක් නැහැ. අපි ඉන්නේ අඩියක් පස්සට අරන්. එතකොට දැන් මේ චිත්‍රය මැකිලා ආවි ඉබේම චිත්‍රය වැඩි වෙලාවක් හිතේ තියෙන එකක් නැහැ. නිමිති ආවට මොකද යාවි ඉක්මනටම. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකටම තව පොඩි දෙයක් ස්වාමීන් වහන්සේ මට දැන් එහෙම එහෙම තේරෙනකොට තේරෙනවා දැන් අර පොඩ්ඩක් හරි කැමැත්තක් තියෙන නිමිත්තක් තියෙනවා නම් ඒක නැති වෙන්නේ නැහැ. හරි. හැබැයි කැමැත්ත ටිකක් අඩු නිමිති තියෙනවා නම් ඒව තමයි නැති වෙන්නේ කියලා දැන් උදාහරණයක් කිව්වොත් දැන් ජනේල කවුලුවකින් පේන තරුවක් දිහා බලනවා නම් හරි තත්ත යම් කිසි ආසාවක් තියෙනවා නම් තරුව නැති වෙන්නේ නැහැ හැබැයි ඒ ඒ පේන ජනේල කවුලුව විතරක් නැති වෙලා යනවා <laughs> මට තේරෙනවා හැබැයි තරුව ඉතිරිලා තාම හරුව විතරක් ඉතුරු වෙලා. <laughs> හරි හරි. වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒක ඒක දැන් අපිට දැන් ඔය අපි විපස්සනාවේදීත් ඔක මුලදී පාවිච්චි කරානේ. දැන් හිතන්න අපි ආනාපානෙට දානවා කියලා. අපි ඒක පාවිච්චි කරලා අනිත් නිමිති ටික හැලුවා. රටේ තොටේ තියෙන නිමිති ගැන තමන්ගේ අනිකුත් දහසකුත් එකක් අනිත් නිමිති හලන්න මේ ආනාපානේ නැමැති සියුම් නිමිත්තක් පාවිච්චි කළා. ඊට පස්සේ ඉතින් ඒ නිමිත්තත් හලන්න වෙනවා. හැලෙවි. ඒ වගේ තමයි ඉතින් අපිට එක පාඩම 100%ක් මේ සර්ව සම්පූර්ණ කරගන්න බෑ. නමුත් දැන් දැන් මොකද වෙන්නේ කියලා කර යුත්තේ මොකද්ද කියලා වැටහෙන තත්ත්වයක් කියන එකත් ලොකු දෙයක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ. හොඳයි. ඔබ වහන්සේට බොහොම තෙරුවන් සරණයි. හොඳයි. තෙරුවන් සරණයි. ඊළඟ දහම් ගැටලුව රම්‍යා මහත්මියට ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ස්වාමින් වහන්සේ මට ප්‍රශ්න කීපයක් තියෙනවා ඒ වෙලාව අනුව මම තියෙන වෙලාව අනුව එක අහන්නම් මේ පළ පළවෙනිම එක ස්වාමින් වහන්සේ මේ දේශනාවට සම්බන්ධ අද දේශනාවට කෙලින්ම සම්බන්ධ එකක් නෙමෙයි මේ පහුගිය දවස්වල අපේ යාළුවෝ කට්ටියක් ඉන්නවා අපි නිකන් දම්බ ඩිස්කෂන් එකක් වගේ හැම සුමානෙම කරනවා හරි අපි දැන් සුමාන දෙකට ඉස්සෙල්ලා මේ කටුකුරුන්දේ ස්වාමින් වහන්සේගේ විදසුන් උපදෙස් කියන ඒ පොඩි පොත් පිංච කළා. හරි. ඒක කරනකොට ඒකේ හම්දුරුංගා කතා කළා ස්පර්ශ සමුදය ගැන. හ්ම්. ඉතින් දැන් ස්පර්ශ සමුදය ඇති වුණොත් ස්වාමින් වහන්සේ කියනවා ස්පර්ශ නිරෝධයක් ඇති වෙනවා. ඉතින් ස්පර්ශ නිරෝධය කියන්නේ ස්වාමීන් වහන්සේ කිව්ව විදිහට නිවන කියලා. ඒක තේරෙනවා අපිට ඒක හිතා ගන්න පුළුවන්. ඉතින් දැන් මම හිතුවා මේ ස්පර්ශ සමුදය කියන එක මම භාවනාවේදී බලන්න උත්සාහ ගන්න ඕනේ කියලා. මට පරියන්කයේදී ඒක කොච්චර මම උත්සාහ කළත් මට කිසිම මේ තොරතුරක් ඒකෙන් ලැබුණේ නෑ. ඊළඟට මම හිතුවා මම සක්මනේදී ඒක කරනවා කියලා. ඉතින් සක්මනේදී මම කකුල තියනකොට මේ මම හිතනවා ඉතින් දැන් ස්පර්ශ සමුදය හෝ ස්පර්ශ සමුදය <laughs> මට දැන් ස්පර්ශය දැනෙන්නේ එතන වේදනාවත් එක්කනේ ස්වාමින් වහන්සේ මගේ දැරීමෙන් පස්සේනේ ඉතින් මං හිතනවා කො සමුදය එතකොට කො සමුදය දකින්න බෑනේ ඉතින් මම ඕක දවස් ගාණක් කරලා අන්තිමට මම ඒක අතෑරියා හිතේ මං හිතුවා මේ ස්පර්ශ සමුදය කියන එක අපි දකින්න තරම් තවම මගේ හිත දියුණු වෙලා නැතුව ඇති කියලා. ඉතින් ඊට පස්සේ ඒක අතහැරලා නමුත් ඒකෙන් මට ඉතාම හොඳ දෙයක් වුණා ස්වාමින් වහන්සේ. මොකද මම ඉතින් අඩිය තියෙනකොට ඉතින් වෙනදට වඩා හුඟාක්ම කල්පනාවෙන් හොඳට ඒ දිහා බලාගෙන අඩිය තිබ්බා. ඉතින් ඒ තියෙන එකෙන් මට මම ඉගෙනගත්ත ඇත්තටම සතිය තීව්‍ර වෙනවා කියන්නේ මොකක්ද කියන එක. වෙනදට ඔහේ අඩිය තියනවා බලාගෙන ඉන්නවා. නමුත් මෙතනදී මට ඇත්තට මේක හරි පුදුමයි මට අමින්වංශ මට තවත් ප්‍රත්‍යක්ෂ වුණා මේක කරලම අවබෝධ කරගත යුතු දෙයක් කියලා. මට හොඳටම ඒ කියන්නේ ඒ කකුල උස්සලා බිමට තියන ටිකේ කොයි තරම් අපේ කකුලේ දැනීම් සංඛ්‍යාවක් තියෙනවද කියන එක මට තේරුණා. මම දැන් හරිම ආසයි සක්මන් භාවනාවට. <laughs> මොකද ඒක වෙනද මම පරියන්කේට කැමති කෙනෙක්. නමුත් ඒ තරමට මට තේරුණා මේ මොකද්ද සක්මන මේ මොකද්ද මේකෙන් අපිට බලන් දැනෙන්නේ කියන එක. ඉතින් මම ඉතින් ආන්න ගත්තේ ස්වාමීන් වහන්සේ ඇත්තටම අපිට ඔය ස්පර්ශ සමුදේ කියන එක මේ දකින්න තවම අපි දියුණු නැතුව ඇති නේද ස්වාමීන් වහන්සේ? මටත් හිතෙන්නේ අර වේදනාවනේ ඕකේ අපිට හම්බෙන දේ. හම්බ වෙන්නේ ඒක තමයි. දැන් වේදනාව තමයි අපිට අල්ලන්න ලේසි. ඉතින් වේදනාවට සාපේක්ෂව තමයි අපිට ස්පර්ශය තේරුම් ගන්න වෙන්නේ. මොකද වේදනාව තමයි ප්‍රොඩක්ට් එක. වේදනාව තමයි රිසල්ට් එක. ඒතර ඒ රිසල්ට් ඔව් ඒ රිසල්ට් එක එන්න නම් හැබැයි අනිවාර්යෙන් ස්පර්ශයක් විය යුතුයි. හිතන්න දැන් නිකන් නිකන් දල වශයෙන් කියනවා නම් දැන් පාදයේ ඔසවගෙන ඉඳද්දි ලොකු ස්පර්ශයක් නැහැ. හැබැයි පාදයේ පොළේ වදිනවත් එක්ක ලොකු ස්පර්ශයක් නැත්නම් අපි කියමු ප්‍රබල දැනීමක් පහළ වෙනවා. ගොරෝසු ගොරෝසු ගොරෝසු දැනීමක් පහළ වෙනවා. එතන මේ ගොරෝසු දැනීම පහළ වෙන්න නම් ඊට ඊට මූලික වෙච්ච ඊට සරිලන පරිදි ගොරෝසු ස්පර්ශයකුත් සිද්ධ වෙන්න ඕනේ. සිද්ධ වෙන්න. සිද්ධ වෙන්න. දැන් මේ පාදයේ පොළේ වදිනවා කියන අවස්ථාවේදී ඒ දැනීම පහළ වීමට අනිවාර්යෙන්ම අර වැදීම මුල් වෙනවා. ප්‍රත්‍ය එහෙමයි ස්වාමීනි. එතකොට එතකොට මේ වැදීම කියන එක ඒ ස්පර්ශය කියන එක එතකොට එතන ඒක වැදුනේ නැත්තම් ඉතින් දැනීම පහළ වෙන්නේත් නැහැ. වේදනාවෙන් වෙන්නත් එන්නේත් නැහැ. ඉතින් ඒ නිසා දැන් ඔය නන්ද නන්ද සූත්‍රයේදී එහෙම මේ නන්දකෝ වාද සූත්‍රයේදී එහෙම පැහැදිලි කරන්නේ ඒ කාරණාව ඒ යම් යම් ස්පර්ශ වලට අනුරූපව තමයි යම් යම් වේදනා පහළ වෙන්නේ. ඒතර මේ වේදනාවේ ගති ලක්ෂණ, වේදනාවේ ස්වභාවය තීරණය කරන්නේ ස්පර්ශය මත. අපි හිතන්න මේ ගොරෝසු ලනුපැදුරක කකුල ස්පර්ශ වෙලද්දී දැනෙන වේදනාවයි ටයිල් පොළවක කකුල ස්පර්ශ වෙද්දී දැනෙන වේදනාවයි වැලි මළුවකදී පාදයේ ස්පර්ශදී දැනෙන වේදනාවයි මේ අතර ලොකු වෙනස්කම් තියෙනවානේ. ඒතොර තනිකරතර මේ ස්පර්ශය මත තමයි තීරණය වෙන්නේ දැනෙන වේදනාවේ ස්වභාවය මොන වගේද කියලා. එතකොට මේ එතකොට මේ ස්පර්ශයක් සිද්ධ වෙලා තමයි මේ වේදනාව පහළ වෙන්නේ. හැබැයි ඒ වේදනාව අවසන් වෙන්නේ ස්පර්ශය අවසන් වුණාට පස්සේ. එහෙමයි. දැන් අනිත් අනිත් එක තමයි දැන් ඒ ඒක පොඩ්ඩක් කරුණක් ස්වාමින් වහන්සේ. දැන් එතකොට ස්පර්ශ සමුදය අපි ණය විපස්සනාවෙන් අවබෝධ කරගත්තා. කරගත්තා. හ්ම්. එහෙම දැනට එහෙම ගන්න පුළුවන්. ඉතින් අපිට වෙලා තියෙන දැන් අපි එක එක්කිනා එක එක පැතිවලින් යන්නේ. එතකොට මම මේ මම එක හිතන එක්කෙනෙකුට ඔන්න ස්පර්ශයේ පැත්තෙන් වැටහෙනවා. තවත් කෙනෙකුට අපි දුම් වේදනාව පැත්තෙන් වැටහෙනවා. තවත් කෙනෙකුට හිත දිහා බලලා හිතේ පහළ වෙන හිතන්න දැන් ඔය විඥාන නාම රූප පැති වලින් ඒවෙන් ඔන්න වැටහෙනවා. ඒතර මේ කොයික වුණත් ප්‍රශ්නයක් නැහැ. දැන් අපි අර කතා කරේ ද්වේතානුපසනා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වන 16 ආකාරයක් නේද? එහෙමයි. ඒතර එක ආකාරයක්ම මම මේ අවබෝධ කරගත යුතුයි කියලා දෙයක් නැහැ. මට ගෝචර වෙන මට වැඩියෙන් ප්‍රිය වෙන විවිධ එල්ලයන් මට වැඩියෙන් වැටහෙන්න පුළුවන්. හිතන්න දැන් ඔන්න වේදනුපසනා සූත්‍රයේදී ඔන්න බුදුහාඳුර කියන ඔන්න ස්පර්ශය මුල් කරගෙන ඔන්න කෙනෙකුට වැටහෙනවා. එයාට තේරෙනවා මේ ස්පර්ශය කියන්නේ එකක්, ස්පර්ශ නිරෝධය කියන්නේ එකක්. එතකොට මෙන්න මේ විදිහට දේවතානුපසනාවක් යා වඩනවා. යා ඒක එල්ල කරගෙන තමයි යා භාවනා කරන්නේ. ඒක එක පැත්තක්. තවත් පැත්තකින් යනවනේ මෙයා එක්කෙනෙක් වුණ වේදනා මුල් කරගෙන වඩනවා. තවත් තවත් එක්කෙනෙක් සංස්කාර මුල් කරගෙන වඩනවා. සංස්කාර සමනය කිරීම තමයි මේකදී එල්ලේ වෙන්න ඕනේ. තවත් කෙනෙක් විඥාන නිරෝධය තමයි මේක එල්ලේ වෙන්න ඕනේ කියලා. ඉතින් එහෙම අර අපිට අපේ හිතට නිකන් වැඩියෙන්ම ගෝචර වෙච්ච හිත වැඩියෙන්ම ප්‍රිය කරන විපස්සනාවේ උනත් යම් යම් ප්‍රදේශ තියෙන්න පුළුවන්. ඉතින් ඒ ඔස්සේ කොයි ප්‍රදේශයෙන් ගියත් හැබැයි වෙන්න ඕන දේ වේවි. ඉතින් ඒකයි මේ ධහමේ තියෙන ආශ්චර්යය. දැන් මේ ද්වේතානුපසනා සූත්‍රයක් වැනි සූත්‍රයක තියෙන වටිනකමත් ඒකයි. දැන් අපි හිතනවා සමහරලාට මම මේක මට තාම තේරුන්නේ නැහනේ, මේක වැටහුන්නේ නැහනේ, මේක නැතුණන් නිවන් දකින්න බෑනේ කියලා අපි අර එහෙම හිතනවා. නමුත් එහෙම එකක් විතරක් නෙමෙයි තියෙන්නේ. තව බොහෝ ක්‍රම තියෙනවා. තියෙනවා. ඔව්. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඒ කියන්නේ වේදනාවේ ස්පර්ශය දැනුණට පස්සේ Nirodhe ඇති වෙන්නේ. එහෙමනම් ස්පර්ශයෙන් අපිට දැනුණු වේදනාව ඉවර වෙනකොටද Nirodhe? නෑ ඒ කියන්නේ වේදනාව ඉවර වෙන්නේ අනිවාර්යයෙන්ම ස්පර්ශය නිරුද්ධ වෙච්ච නිසා. නිසා. ආ හා හා හා හා. නිරුද්ධ වෙච්ච හරි. හරි ස්වාමීන් වහන්සේ ඒක ඊළඟට මගේ දෙවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ මට මේ දවස්වල හරිම කරදරයක් ඇති වෙලා තියෙනවා මේ මම මට වැඩියෙන්ම දැන් මම විශේෂයෙන්ම භාවනාවේදී සාමාන්‍ය ජීවිතයේදී වුණත් විතක්ක කිරීම වුණත් හුඟක් අඩුයි ප්‍රපංච කිරීම නම් මට දැනෙන විදියට නිකන් නැති තරම් කාට එක්කනේ කතා කරනකොට සමහරට ප්‍රපංච වෙන්නේ නැති මං නමුත් ඒක ප්‍රපංචයක් කියලා කියනවද මන් දන්නේ නමුත් මන් තනියම නම් ප්‍රපංච කරන එක හුඟක්ම අඩුයි දැන් මට හිතෙනවා ඒකට හේතුව යම් කිසි අදහසක් ආවම මම ඒ වෙලාවේ මේක අතාරින්න නිසා වෙන්නේ නැති මම ප්‍රපංච වලට යන්නේ නැති කියලා මට ඒ පුරුද්ද දැන් ටික ටික ඇති වෙලා හරි එතකොට ස්වාමීන් වහන්සේ හැබැයි මේ විතර්ක කිරීම මට භාවනා කිරීමේදී ධම්ම විතක්ක කියන එක සෑහෙන විදියට දැන් ඇති වෙනවා. දැන් අනිත් විතක්ක නම් ඇත්තටම මට භාවනා කිරීමේදී හුඟක් දුරට අඩුයි. නමුත් ධම්ම විතක්ක මට නවත්ත ගන්න බැරුව මේ දවස්වල ඊට එනවා. ඉතින් මං හිතුවා ඔබ වහන්සේගෙන් ඒකට උපදේශක් ගන්න මම මේකට මොකද්ද කරන්න ඕනි කියලා. ඒකත් ඉතින් අර කලින් <laughs> කලින් එක වගේ වයින් කරලා තියෙන්නේ. දැන් අර කලින් කලින් ප්‍රපංච අයින් කරා වගේ දැන් මේ ධර්ම විතරකයක් ධර්ම විතර්කයත් අයින් කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මොකද ඕක ඕක බුදුහාඳුර ලස්සනට පෙන්ලත් දෙනවා. අපි අර ධර්මයෙන්මනේ පාවිච්චි කරේ මේ හිත ගොඩ ගන්න. එතකොට ඉතින් ධර්මයෙන්ම නැවත නැවත විතර්ක වෙන්න අර බෙහෙත බෙහෙතෙන් ආපු ප්‍රශ්නයක් දැන් තියෙන්නේ. දැන් ඉතින් ඒකත් සමනය කර ගැනීම වැදගත් කියන එක බුදුහාමුදුරුවෝ කියලා තියෙනවානේ නේද? ඔව්. ඉතින් කොහොමද ස්වාමින් වහන්සේකට මොකද්ද දැන් අර මේ විතක්ක සංතාන සූත්‍රේවත් කියලා නෑ ඒක විදියක් මේ ධර්ම විතක්ක වලට කොහොමද අපි නමුත් නමුත් දැන් හිත ප්‍රිය කරනවානේ නිශ්ශබ්දතාවය එහෙමයි ඔය තමන්ට තේරෙනවා දැන් මේ ධර්ම විතර්කය වුණත් ධර්මයේ ගැනුණත් මේක ඕන්ට වඩා හිත හිත ඉන්න ගියාම හිතට වෙහෙසක් තියෙනවා වෙහෙසක් අනිවාර්යයෙන්ම හිතට වෙහෙසක් වෙහෙසක් එතකොට ඒ වෙහෙස අඩු කරගෙන ඒ පැමිණෙන ධර්ම විතර්කත් පොඩ්ඩක් පැත්තකින් තියලා ධර්මයේ තුල පිහිටවා ගැනීමක් නේ දැන් ඔය අපි විතර්ක සමනය කියලා කියන්නේ ප්‍රපංච සමනය කියලා කියන්නේ නේද? බුදුරජාන් වහන්සේ බුදුරජාන් වහන්සේ පෙන්නපු දහම අපිව යොමු කරන්නේ ප්‍රපංච සමනයට. දැන් ඕකට හොඳම උදාහරණය තමයි අර අනුරුද්ධ ස්වාමීන් වහන්සේට වෙච්ච දේ. එහෙමයි ස්වාමීන් වහන්සේ මම ඒකත් කියවන්න බැලුවා. මොකද ඒකෙදී දැන් උන්වහන්සේ ධර්ම විතර්ක වල තමයි පැටලලා හිටියේ. බුදුරජාන් වහන්සේ ඇවිල්ලා ගුවා මෙන්න මේ නිෂ්ප්‍රපංච සති තත්ත්වයක් තියෙනවා කෙනාට තමයි මෙන්න මේ ධර්මය කියන්නේ. දැන් ඉතින් හිර වෙනවා. දැන් ධර්ම විතරකයක්වත් දාන්න විදිහක් නැහැ. බුදුහාඳුරෝ කියන්නේ නිෂ්ප්‍රපංචය තියෙන්නේ කියලා. එහෙමයි. ඒ තව අනිත් එක මට තේරෙනවා කොහන්සේ කිව්ව එක මම ඇත්තටම අනුරුද්ධ සූත්‍රයත් ඒක නිසා ඇහුවා මම මෙතෙක් කල් අහපු අනුරුද්ධ සූත්‍රේ මට තේරලා තිබුණේ අනුරුද්ධ හාමුදුරුව ඒ වෙලාවේ ප්‍රපංච විතක්ක කර කරයි හිටියේ කියලා. නමුත් මේ පාර මට ඒක හොඳට තේරුණා. ඒක නිසායි බුදුහාමුදුරුවෝ අරහන් මේක කිව්වේ කියලා. ඔව්. ඊළඟට මම පොඩ්ඩක් විතර අද දේශනාවෙන් මට පොඩි ප්‍රශ්නයක් ඔබ වහන්සේගෙන් අහන්නම්. මේ දැන් අනිමිත්ත தත්වයකට අනිමිත්ත தත්වයකට සාමාන්‍යයෙන් භාවනාවක් කරනකොට නම් උග අවස්ථාවල් වල පුරුදු වෙලා දැන් එච්චරම නිමිති ගැනීමක් හිරෙනවා අඩුයි හොඳටම වගේ. නමුත් මෙතන අනිමිත් චේතෝ විමුක්තිය වගේ කියනකොට ස්වාමීන් වහන්සේ අපි සාමාන්‍ය ජීවිතයේදී එතකොට මේ නිමිති ගැනීම පුළුවන් තරම් අඩු කරලා නවත්තන්න ඕනේ නේද? එතකොට එහෙම තත්වයක් ඇතිවීමට නම් අපේ හිතේ ඊට ඉස්සෙල්ලා නිබ්බිදාව වගේ දෙයක් ඇතිවිය යුතු නැද්ද ස්වාමීන් වහන්සේ? නෑ ඒක ඒක ඔටෝමැටිකලිම වේවි ඉතින්. අපිට ඒක බලෙන් ඇති කරන්න බෑ. අපි තුල අපි තුල අපේම හිත දිහා තව තව බලන්න බලන්න හිත හිත විසින් හිත විසින් මේ අරමුණු අරගෙන අරමුණුත් එක්ක කරන නාඩගම අපිට තේරෙන්න තේරෙන ඒ කරන මෝඩකම තේරෙන්න තේරෙන්න ඒවා ඒවා කෙරෙහිම ඇතිවේවි නිබ්බිදාවක් හිත කරන මේ හිත කරන මේ විකෘතිය සම්බන්ධයෙන්ම නිබ්බිදාවක් පහළ වෙයි එහෙමයි එහෙමයි ඒ කියන්නේ දැන් ඔතෙන්දී අපි නිබ්බිදාවක් කියලා මට මේ gedara එපාවීම ගෙවල් දොරවල් යානවාහන එපාවීම කියන එක නෙමෙයි ඔතෙන්දී අපි තේරුම් ගන්න තියෙන්නේ දැන් මේ හිතේම පහළ වෙනවා දැන් මේ හිතේ පරණ පුරුදු ටිකක් තියෙනවා. මේ පුරුදු පිළිබඳව නිකන් අනුමත නොකරන ස්වභාවයක්. ගන්න ආකාරයේ රූපයක් දැක්කහම ඒ රූපයෙන් යම්සි ශේෂයක් අරගෙන ඒක ඇතුළේ තියාගෙන ඒකට එක එක හැඩතල දාලා වර්ණ සටහන් දාලා එයා නිකන් අමුතු පිස්සුවක් නටනවානේ. ඒතර මේ හිත හිත කරන එන්නේ පිස්සුව තේරුම් ගත්තා නම් ඉතින් මේක මහා තේරුමක් ඇතිවෙනවා. මේක මහා මෝඩකමක් නේ. ඒතර අතරක් තියෙන නිබ්බදාවක් කියලා තමයි හිතා ගන්න වෙන්නේ. හ්ම් එහෙමයි සර්. එහෙමයි හොඳයි මං ඔබ වහන්සේගේ මීට වඩා වෙලාව ගන්නෙ නෑ ඔබ වහන්සේට පිච්චිත් දෙනවා සිරුවන් සත්නයි හොඳයි හොඳයි ඊළඟ දහම් ගැටලුව හයන්තර ඉදිරිපත් කරන්න පුළුවන් එයි දෙමන් සර්ණ සෝයිමාංශ ඔව් කියන්න කමඨාන් සුද්ධ කරගෙන සම්බන්ධ සොයනanse දැන් පරයන්කේදී අර කැන්වස් එකේ අර කියන මැකි මැකි ආ ස්වභාවය තමයි අවසානයේදී මතුන් ස්වභාවය වුණේ. එතකොට ඒකත් එක්කම ඊට පස්සේ ඒක අර එහෙමවත් මේ නම් කරලා මෙන්න මේකයි කියන ඇති ස්වභාවයකට ගියා. හරි. ඊට පස්සේ පරයන්කෙන් ඉඳගත්තාම එකපාරම කිසි දෙයක් තේරුම් ගන්න බෑ. ඒ කියන වෙන කිසිම දෙයකට නමක් දෙන්න බෑ ස්වභාවය මේක පච්චයන්න. ඒක නිසා හරියට ටිකක් පේන වේගයක් නැහැ. ඒ උනට නිකන් හයියෙන් වෙනවා වගේ එකක්. ඒක තේරුම් ගන්න බෑ. ඉතින් මෙහෙම කීප දවසක් වුණාට පස්සේ දැක්ක ඊළඟ උන දේ තමයි පරයන්කට ඉඳගත්ත ගාම නිින්ද යනවා. එතකොට නිින්ද යනකොට දැනගත්ත දැන් දවස් කීපයක්ම අර තේරුම් ගන්න බැරි පාත් එක්ක ඉන්න හරි සියුම් බොඳ වෙලා මුකුත් තේරුම් ගන්න කෙනෙක් නමත් දෙන්නත් බෑ මොනවත් කරන්න. එතකොට එහෙම ඉන්නකොට දැන් ඊළඟට කරපු මේ වුණු දේ තමයි දැන් සූදානමේ යන්න මේ නින්දට මේක නින්ද එනවනේ ඒ හින්දා ඊට පස්සේ ඊළඟට මේ නින්දට සූදානමින් ගියා එතකොට දැන් දැක්ක දෙයක් තමයි ආත් එක්ක ස්වභාව මතුවන ඒවා ඒ කියන්නේ අර ස්වභාව මේ හරි සියුම් අර ඉස්සෙල්ලා වගේම අර සාමාන්‍යයෙන් අනිත් දිනදා කටයුතු වලට වඩා පරිණාමකේතර විවේක වෙන එක පැහැදිලිව සියුම් වුණා දකින්න දකින්න පුළුවන් ඒ වුණාට දැන් මෙතනදී ඒක තවත් අපහැදිලි. ගොඩාම සියුම්. එහෙම වෙන්නත් ස්වභාවය ඒ ස්වභාව තව ස්වභාවකට මාරු වෙනවා කියන දේවල් එනවා එනවා ඒකත් යම් කිසි මට්ටමකින් දේවල් එනවා කියන එකත් ඊළඟට යනවා ඒකත් එහෙම කියන්න බෑ. ඊට පස්සේ එහෙම ගිහිල්ලා අර canvas එකක් මගේ මගමගේ යන විදියට යන ඊට පස්සේ ඒකත් කියන්න බෑ. මේ කිසිම දේ ස්වභාවයක මට සේරම එකක් වගේ තේරෙනවා. ඒකට බලවහම සියුම් මෙයා වෙනවා මේ ස්වභාව අතර සීමා බොඳ වෙලා. ඒ කියන්නේ ඒ සීමාත් හරියට නිකන් ගත්තොත් එක ලක්ෂයකට ඔක්කොම සම්පාත වුණා වගේ. ඔක්කොම අපහැතික මිශ්‍රණය වෙලා. ඒක එතකොට මේකක් වුණා කියන්නේ ඊට පස්සේ මේ නිින්ද ගියේ නැහැ. දැන් මේකත් එක්ක ඉන්නවා. කමන්නේ මේක තමයි මේක මේ මේ වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ මේකත් එක්ක. එතකොට දිනදා දැන් ගත්තාම මේ පොදුවේ එතකොට අර ටිකක් පොඩි වෙහසක් එන්න ගත්තා. ඒ මේක තේරුම් ගන්නත් බෑ මොකොත් තමක් කරගන්නත් බෑ. ඒක මුල් දවස් කිහිපයයි තිබුණේ. ඊට පස්සේ ටික දවසකට පස්සේ දැන් ආයේ ඉඳගත්තට පස්සේ තව එකක් ආයෙ ගත්තා සනස මේ දැන් අර මේක මේකයි කියලා බලන එකත් වෙහසක් කියන එක. මෙන්න මේකයි තියෙන්නේ මේක මේක මොකද්ද කියලා එකක් කියන්නේ එකක් වචනයට හරවන්නත් ඕන එකත් වෙහසක්. ඒකින්ද බලන එකත් අතහරින ඕක හොඳ දෙයක් හොඳ දෙයක් කියන එක. එතකොට අනිත් එක තමයි කැන්වස් එකේ වගේ අර එක එක ඇර ඇර යන එක ගොඩාක් හොඳටම පැහැදිලි මේ ප්‍රකට වෙන මොකක් හරි අහගෙන ඉන්නකොට ඒක හරි මේ කිසි දෙයක් දාන්නෙත් නැහැ ඒක අතර අතර අතර අතර නිකන් බහත් දවසක් වගේ වාහනයක යනවා වගේ ස්වභාවයක් ඉස්සරහට ගමනාන්තයක් නැහැ එහෙම වගේ ස්වභාවයක් ඊට පස්සේ දැන් දැන් පරයන්කේට ඉඳගත්තාම අර සියුම් තමා ස්වභාව එතකොට මේ අර කැන්වස් එකේ ඒ කියන්නේ තැනට යනවා ඒ කියන්නේ ඒ ස්වභාව තමයි තියෙන්නේ උනට ඒකෙත් දැන් අතව එකක් ආයගත්තා සයින්ස් දැන් මේ කැන්වස් එකට ඒ ස්වභාවයේ ඉන්න පුළුවන් දැන් යම් කිසි කාලයක් ඕනනම් ඉන්න පුළුවන් ඒ වුණාට ඉන්න කැමැත්තක් නැහැ දිගට ඒ මුලදිනාවක් ඒ ඉන්න පැයකට වගේ මේ උපහාසය කියලා තිබුණ පැයකට වඩා වැඩි ඉඳ ගන්න එපා කියන එකත් එක මම වෙලාව බලන්නේ නැති වුණාට අර ඉබේම ලාව ඇරෙනවා ඇස්සරෙනවා. හරි කොහොම හරි ඉන්න පුළුවන්කම වුණත් එතනින් ඉවත් වෙනවා. හරි. එහෙම ඉද්දී කොස්සේ යනකොට අවකාශතාව තමයි ඒ කැන්වස් එකේ ඉන්න ස්වභාවයට මනාපයක් ආවා. ඒ කියන්නේ ස්වභාවයේ දිගට පවත්වා ගන්න පුළුවන් නම්. ඒක කැඩෙන්න ගත්ත සියුම් වෙන දේවල්. ඒතකොට සියුම් වෙන දේවල් කියවහම ඒක නිකන් සත්ත්ව සිතුවිලි කියලා නම් කරන්නේ නැහැ. ඒ වුණාට ඒත් අතර වෙනස තවමත් අඳුන ගන්න පුළුවන් යම් කිසි මට්ටමකට සියුම්ව. එතකොට මේක කැඩෙනවා මේ මේ අර කියන කැන්වස් එකේ ස්වභාවය මේ නෙවෙයි. එතකොට තේරුම් එතකොට ආව එක තමයි මේක දිගට පවතින බැරි එකක් කියන එක. ඒ හින්දා ඒකත් එක්ක හිටියා. එහෙම ඉන්නකොට දැන් පරයන්කෙත් අත්දකින්න ස්වභාවය උනේ දැන් කිසිම මේ කියන ඔක්කොම ඒකට වචනයක් දාන්නත් බෑ කියන්න බෑ මොකක්ද මේ ස්වභාවය කියන එක. ඒ වුණාට අනිත් එක මේ එතනදී අර canvas එකට යන්නේ යන්නේකත් කැන්වස් එකේ ඉන්න ස්වභාවයත් යම් කිසි දෙයක් එන එකත් අතර වෙනසක් නැහැ වගේ එකක්. ඒ කියන්නේ ඊට අතර වෙනසක් නැහැ. ඒක දැනෙන්නේ නැහැ මේක කැඩුනට මොකුත් වෙනවද? එහෙම සිම්ම සමහරලාට ඒකේ දිගට පොඩ්ඩක් හරි ඉඳලා බලනවා ඒ වෙනසක් හොයාගන්න බෑ දෙයක් ඇවිල්ලා කැඩෙද්දී අරක ඉන්නකොට එහෙම වෙනසක් අනිත් එක සංහස මේ කිසි දෙයක් මේ මං කරන එකක් නෙවෙයි මේ වෙන දේවල් ගැන ඒවයේ ස්වභාවයන් ගැන කියන්නේ ඒ කියන්නේ කියන්නේ ඒවා ගැන එතකොට අර දැන් තර කියන්නේ ඒ ඒවා ඒ කියන්නේ ඒක ඒ ස්වභාව මොකක්ද එකක් ඒ කියන්නේ කැන්වස් එකක් ඒව කියලා කියන්න බෑ යම්කිසි ඒක හරිම මුකුත් වචනයක් දාන්න බෑ ඒකට කියන්නට. දැන් අත්දැකේ. ඒ කමක් නැහැ. ඒක ඒ ලොකු සානාසෙත් ඔය කෑල්ල මේ ඔය මම ඊට කලින් මම කිව්වා මේ සෙන් වල හරි කොහේ හරි නෑ තාව තාවයිසම් වල එහෙම පෙන්වන කතාවක් මේ පෙන්නවා මේ මොකක් හරි eternal තාව කියන එක unexpressible කියලා. ඒක අපිට ප්‍රකාශ කරන්න බෑ. වචනයට දාන්න බෑ කියලා. වචනයකට නම් වෙනවා කියන්නේ අපි නිකන් ප්‍රපංචයකට යෑමක් තියෙනවා. ඒ නිසා අපි ඒ කියන්නේ අත්දැකීමක් විදිහට ලබන එකයි තියෙන්නේ. ඒක වචනෙට නංවන්න බැරිවීම කියන එකත් ඒක ඒකේ ඒක එක ලක්ෂණයක් තමයි. මේක අහවල් විදිහයි කියලා අපිට දෙයකට ඈඳලා කියා ගන්න අමාරුයි. මේක ප්‍රශ්නයක් නැහැ. අපිට ඒක තුල ඉන්නයි තියෙන්නේ. ඒ தත්ත්වය තුල අපි ටිකක් වාසය කරන්නයි තියෙන්නේ. ස්වාමීන් ස්වභාවයම තමයි දැන් ඒ කියන්නේ ඒක ගොඩාක් හොඳට සියුම්ම මෙයා කරගන්න පුළුවන් පරයක් ඒක නැත්තේ ස්වභාවය තමයි තියෙන්නේ. ඒ කියන්නේ මුකුත්ම මට ඒකට කියන්න දෙන්නේ නැහැ. කියන්න හදනකොට නවත්තනවා ඇතුලෙන්. වචන ගන්න හදනකොට නවත්තලා ගන්නවා එකක් වෙනවා. මොකක්ද එහෙම එකක් අන්න එහෙම එකක් තියෙනවා. අනිත් එක තමයි සයන්ස් දැන් අර ඒකත් එක්කම තව වෙන එකක් තමයි අර දැන් මොන හරි අඩුපාඩු තියෙනවා නම් ඒව සියුම්ම එතෙන්ට එනිලා නවත්තලා පෙන්නලා නවතිනවා. මෙන්න මේ කෑල්ල තව තියෙනවා. අන්න එතකොට ඒක ගැන දැනගන්නවා වෙලාවට. තව එකක් ඉස්සෙල්ලා මේ දැන් මොකක් හරි ප්‍රශංසාවක් කරද්දී ටංකාල සතුට වෙනවනේ. දැන් වුණ දෙයක් තමයි මේ මොක දැන් දැක්ක දෙයක් සමහරලාට කවුරු මොන හරි කියවුණා ටංකාල එයාට දානවා ඒක. ඒක ඉබේ වෙන එකක්. ආ මේ වාතේ වාගේ වාට හොඳට පෙන්නලා තියෙනවා. ඒක මොකක් හරි කියලා ඒක ගන්න නැති එකක් වුණා. ඒත් එක සැරයක් වුණා දැන් කෙනෙක් කිව්වහම ටක් ගාලා ඒක නිකන් ඇතුළට ආවා වගේ වුණා. එතකොට දැනුණා බෙහෙසක් වගේ එකක් වෙනවා. මේ මේක නිකන් වෙහෙසක් වගේ එනවා කියන එක ඊට පස්සේ තේරුම් ගත්තා දැන් මේක මේ පැසසුම අර පොඩ්ඩක් හරි ඇතුළට අරගත්තේ තුල තමයි මේ වෙහෙස ආවේ කියලා. එතකොට මේක අතහැරෙනවා. හරි. අන්න ඒක සමසංසිතක්. කමක් නැහැ. යන විදිය හොඳයි. ඒ කියන්නේ දැන් හිතම තේරුම් ගන්නවා මේ සියුම් தත්ත්වය. කියන්නේ ඕක අපිට එක එකක් ගානේ විස්තර කරන්න කරනවට වඩා ඒ අත්දැකීම් ටිකේ වැරද්දක් නැහැ. හිතම පොඩ පොඩ යාගේ පැවැත්විය යුතු සහනශීලී නිමිති නොගන්නා සංස්කරණ නොකරන தત્ත්වයේ තියෙන යහපත් බව තේරුම් ගන්න. ඒ වගේම නිමිති ගන්නා தત્ත්වයේ තියෙන වෙහෙස සංස්කරණ කිරීමේ තියෙන වෙහෙස එයා ඒක තේරුම් ගන්නවා. තේරුම් අරගෙන එයා තව තව නිකන් ඒ සැහැල්ලු தત્ත්වයටම නිශ්චල தત્ත්වයටම නිශ්ශබ්ද தત્ත්වයටම නිමිති නොගන්නා தત્ත්වයටම එහෙමත් නැත්නම් අපි කියමු සංස්කරණ නොකරන தത്വෙටම එයා තල්ලු වෙගෙන යනවා. ඒක වැරද්දක් නෑ. ඉතින් ඒක දැන් ඔය නිවන සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ දෙන ඒ උපමාවක් වතුන තියෙන්නේ. ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේක හරියට නිකන් අර ගඟකට මේ කපලා දාපු කොටයක් වගේ. ඒ කොටේ වතුරට දැන් ගහගෙන යනවා. හැබැයි ඒකට අනතුරු වෙන්න පුළුවන්. එකක් තමයි මේ කොටේ ගිහිල්ලා යූරේ රැඳෙන්න පුළුවන්. මාකරි බාධාවක පැටලිලා යූරේ රැඳෙන්න රැඳෙන්න පුළුවන්. එහෙම නැත්නම් මග යනකොට දියසුලියකට අහු වෙලා වෙන තැනකට යන්න පුළුවන්. ආයෙත් ඉවුරට යන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේක දැකලා යම්සි පිරිසක් මේක අරගෙන දරට ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි මේක ඔන්න මේ යනකොට ඔන්න මිනිස්සෙක් දැකලා ඒක එල්ලිලා ඒක මෙහා අරගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඉතින් මේක දිගටම දිගටම අපි මේ ඇලෙන් ගඟට ගඟෙන් මූදට ගිහිලා අන්තිමට මහා සමුද්‍රය දක්වා යනවා. ඉතින් ඔන්න වගේ තමයි අපේ හිතත් අපි අර නිවැරදි දේ නිවැරදි පාර පෙන්න ගත්තා නම් ඉතින් එයා ඒක කරගෙන යාවි. එහෙමයි සයින්හන්ස තව දෙයක් දැන් මේ ටික කියන්න කියන්නේ මේක මොන හරි අඩුපාඩුවක් තියෙනවද කියලා කියන්න ඕන කියලා ඉද්දීදී බලද්දී එකපාරම ඔක්කොම මකලා දාලා ගියා. මට එතකොට පුටි බයක් මේ කියන්නේ මේ කියන්න මුකුත්ම නෑ වගේ ආවා එකපාරම. හ්ම් හ්ම් කමක් නැහැ. ඒකේ يعني හිත හිත නිමිති ගන්නෙ නැහැ. එමත් නැත්තම් නිමිති රඳව ගන්නෙ නැහැ. දැන් අපිට ඉස්සර උනේ මොකද අපි දෙයක් බැලුවාම මේ නිමිති හිත තුළ නිකන් රැඳෙනවා. හිත තුළ නිකන් බින්න බහිනවා. හිත තුළ අනුසය වශයෙන් නැග සිටිනවා. ඉතින් ඔකට සාමාන්‍ය බුදුහාඳුර කියන්නේ දැන් දැන් උන්වහන්සේ ඉදිරිපත් කරන ප්‍රතිපදාව සංඥා නානුසෙන්ති. ඒ කියන්නේ සංඥා න අනුසෙන්ති. සංඥා දැන් අනුසය වශයෙන් läග සිටීමක් නැහැ. නිමිති පරිහරණය කරනවා හැබැයි නිමිති හිත තුළ läගසිටීමක් නැහැ. හිත තුළ කිඳා බැහීමක් නැහැ. හිත තුළ පළබදියම් වීමක් නැහැ. ඒ වෙලාවට අසුරු කරා එතනින් ඉවර කරා. එතනින් ඉවරයි. ආයි ඒකත් එක්ක ඔට්ටු වෙන්න, ඒවත් එක්ක කරදර කරන්න, පැටලෙන්න, මතක් කරන්න, ෆොටෝ ගහගෙන ඒවා දිහා බලන්න තේරුමක් නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ අඩුපාඩු කියනවා තාමත් ඒ මතු වෙනවා ඒවයි තුනේ ඉගෙනගෙන යන්නයි තියෙන්නේ අන්න රයිට් ඒක තමයි අපි අපි මේ තව තව තේරුම් ගනිමින් අපේ කෙලෙස් හඳුනා ගනිමින් ඒවැයෙන් වෙන පීඩාව තේරුම් ගනිමින් ඒවා ඉවත් කර ගනිමින් ඉදිරියට යන්නයි තියෙන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ උපහාසයට පොරොත් වෙන මග පෙන්නේ යන්නේ තෙරුවන් සරණයි ස්වාමීන් හොඳයි තෙරුවන් සරණයි ඊළඟ දහම් ගැටලුව ශාන්ති මෑණියන්ට ඉදිරිපත් කරන්න පුළුවන් ස්තිරුවන් සර්ණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ මම අහන ප්‍රශ්නේ හැබැයි මට ඒක දැන් උත්තර නම් ගොඩක් මේ ඔය සාකච්ඡාවලින්ම ලැබුණා තව මම ඕන්න මම ඒක චුට්ටක් තව පැහැදිලි කරන්න අහන්න ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ නාම රූප දෙක එකතු වීමෙන් මේ මනෝවිඥානය ඇදෙන්නේ ස්වාමීන් ඒක අනිවාර්යෙන් මේක සත්‍යයක් නොවන විදිහ අපි අත්දැකලා දන්නවා එතකොට ඒක දිගටම මේ විදිහට ඒ ගැන මෙනෙහි කරන මෙනෙහි කරනකොට යම් අවස්ථාවක මේ අනිමිත්ත ස්වභාවයක් හිතේ ඇති වෙනවා. මේක ඇති වෙනකොට දැන් මේක රූපයක් දැක්කාම මේක අපි ඒක බොරුවක් කියලා අනිවාර්යයෙන්ම අපිට දැනෙනවා. මොකද මේක ප්‍රැක්ටිසින් කරලා තියෙන නිසා. එතකොට ස්වාමීන් එතකොට ඒක දිගටම එහෙම කරනකොට ඒක අනිමිත්තක් තත්ත්වයකටපත් වෙනවා. ඒවත් වුණාම මට දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ මේ එතකොට අර සිත් ස්වභාවයක් තමයි එතන දකින්න සමහර වෙලාවට. නමුත් ආයි නැවතත් අරමුණු එනවා. ඉතින් ස්වාමීන් වහන්සේ දැන් මේක මේ අනිමිත්‍ය ස්වභාවය අර හිස් ස්වභාවය දකින්න එක මට දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ චේතෝ මුක්තිය කියන්නේ එවැනි දැකීමක්ද කියන එක තමයි මට පැහැදිලි කරගන්න ඕනේ. ඔව් ඇත්තම දැන් සමාධිය එකයි චේතෝ විමුක්තිය එකයි කැපිපෙන ලක්ෂණ කීපයක් තියෙනවා. සමාධියක තියෙන්නේ යම්සි පටු සීමාවක්. තාම නිකන් කොටු වෙලා හිත තියෙනවා, පටු වෙලා හිත තියෙනවා යම්සි සීමිත ප්‍රදේශයක තමයි මේ සමාධිය පවතින්නේ. හැබැයි චේතෝ විමුක්ති මට්ටමේදී එහෙම සීමාවක් කියන්න බෑ. හාත්පස පැතිරෙලා, හාත්පස විවෘත වෙලා, අනන්තය දක්වා විහිදිලා තියෙන தත්වයක් තමයි චේතෝ විමුති தත්වයකදී විස්තර කරන්නේ. දැන් හිතන්න අපි මෛත්‍රී භාවනාව කරනවා. මෛත්‍රී භාවනාවේ මෛත්‍රී සමාධියක් උපදව ගන්නවා. දැන් ධානයක් උපදව ගන්නවා. හැබැයි තව කෙනෙක් ඉන් එහාට ගිහිල්ලා මෙත්තා චේතෝ විමුක්තියක් උපදව ගන්නවා. ඉතින් අන්නේ මෙත්තා චේතෝ විමුක්තියයි මෛත්‍රී සමාධියයි ලොකු වෙනසක් තියෙනවා. දැන් අපි මේ කතා කරන්නේ අන්න වගේ මුලින් අපි කියමු එයාට අනිමිත්ත සමාධි தත්ත්වයක් තිබුණා. දැන් හැබැයි අනිමිත්ත චේතෝ විමුති தත්ත්වයක් දක්වා එයා ඒක වඩලා තියෙනවා. ඔව් ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒතකොට මේ අවස්ථාවේ හැම වෙලාවෙම ඒක දැන් දැක් පිටුවා එච්චරයි. ඊට පස්සේ ආයි නැවත ගන්න බෑ නේද ස්වාමීන් වහන්සේ. නැවත ඒක ඇති වෙන්නේ නෑ. ඔව් අවශ්‍යත් නෑ. එහෙමයි. ආ ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ ටිකට දැනගන්න තමයි ස්වාමීන් වහන්සේ මම ඊට මට ප්‍රත්‍යක්ෂ කරගන්න ඔබ වහන්සේ දැනුදු. තෙරුවන් සරණයි. හොඳයි. කොහොම පිං ස්වාමීන් වහන්සේ. හොඳයි. තෙරුවන් සරණයි. ඊළඟ සාම් ගැටලුව අරුණ මහතාට දෙපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. ඔව් ඇහෙනවද? ඔව් ඇහෙනවා. ස්වාමින් වහන්සේ මට ගැටලුවක් තියෙනවා निराකරණය කරගන්න. ඒක දැන් ස්වාමින් වහන්සේ මේ පහුගිය දවස් දෙකේම කියලා දුන්න එකත් එක්ක මිශ්‍ර වෙලා තියෙන එකක්ද එහෙම නැත්නම් ඊට වඩා වෙනස් මේකක්ද කියලා දැනගන්න කැමතියි. ඔව්. ස්වාමින් වහන්සේ ඉස්සෙල්ලා පින්මක් නෝනා කෙනෙක් පැහැදිලි කරන සක්මන කරනකොට ඒතුරු ස්වාමින්වහන්සේත් කිව්වා අර ස්පර්ශයත් එක්ක වේදනාව හට ගැනීම කියන තැන පැහැදිලිලා දුන්නා. එතකොට දැන් යම්කිසි කෙනෙකුට දැන් මට එතකොට තේරෙනවා ඒක දිහා බලන්න පුළුවන් කොයි වේදනාවෙන් පස්සේ කොයි කොයි පැත්තට හිත ගිහින්ද ඊට පස්සේ ඇලීම් ගැටීම් හටගන්නේ කියන එක දකින්නකොට කතන්දර හදන එක නවතිනවා. ඒක නවතිලා හිත සම සම සමණයකටපත් වෙනවා. ඒක දිගේ යන්නේ හරි. එතකොට හැබැයි දැන් ඒක අනිමිත්ත සත්‍යයකටම යන්නේ නැතිව පුදුම දෙයක් වෙනවා සමහර ඒක අවස්ථාවකදී වුණා ඒක උනේ සමාධි තත්වයකින් පසුව පොත් වර්ගයක් කියනකොට ධර්ම පොත් වර්ගයක් කියවනකොට ඊ타මත්ම පැතිරිච්ච ඊ타මත්ම ශක්තිමත් ඊ타මත්ම වේගවත් මනසක් පවතින්නේ එතකොට ඒ බලන බලන දෙයක පොතක මැද හරිය බලනකොට මුළු පිටුවම තේරෙනවා ඒ නොඑක ආකාරයෙන් ගාථා හරි මොනවා හරි ඒවා ගොඩාක් ආකාරයෙන් ඒක තේරිලා යනවා ඊට පස්සේ ආපහු අනිත් පිට පෙරලෙනවා ඒකත් ඒ විදියට තේරිලා යනවා. ඒකේ නිමිති ගොඩාක් නොඑක ආකාරයට ගන්නවා. නමුත් ඒක ගැඹුරට යනවා. ප්‍රඥාවන්ත විදියට ඇලීමක් ගැටීමක් ඇති වෙන්නේ ගොඩාක් ව්‍යාප්ත වෙලා යන විශේෂ විදියක தත්වයක් මේ හුඟක් හිත පැහැපත් පැහැදිලි ඒක එකල ගොඩක් පිටු පෙරලන පොත ඉවර කරන්න පුළුවන් හරි වේගෙන් Mm-hmm. ඔය தත්ත්වය අර தත්ත්වයට ගියේ නැති වුණාට සමාධි සමත தත්ත්වයක්වත් නෙවෙයි පිරිසිදු වෙච්ච අර මං ඉස්සෙල්ලා කියපු විදියට පැහැදිලි බවකුත් තියෙනවා. එතනින් ওই தත්ත්වයටත් යන්න පුළුවන්. Mm-hmm. එතකොට ඒක වගේ දෙයක් කියලාද ස්වාමීන් වහන්සේට හිතෙන්නේ? මට මෙහෙම හිතෙනවා දැන් ඔය එකක් තමයි මෙමරි පැත්ත කතා කරද්දී දැන් ඔය සමතේදී එහෙම තියෙන එක ලක්ෂණයක් තමයි ඇතම් කෙනෙකුට නිකන් අර ෆොටෝකෝපි මෙමරි එකක් හිරෙනවා. එයාට පොතක් බලද්දී නිකන් ඒ පොත නිකන් ෆොටෝකෝපි ගැහුවා වගේ අකුරක් අකුරක් ගන්න නිකන් එයාට අමුතුම අන්දමක මෙමරි එකක් හිටින්න ගන්නවා. අමුතුම අන්දමක මතකයක් පිහිටන්න ගන්නවා. හිතන්න ඒක දැන් පොත පෙරලගෙන ගියා පොත පෙරලලා ඉවරනාට පස්සේ හැබැයි ඔක්කොම කන්ටෙන්ට් එක මතකයි යාට. ඒකේ පොතක් පිටුවක් ගානේ මෙන්න මේ ටිකයි තිබුණේ කියලා ඒක 아무තු 아무තුම ආන්දමක කලාතුරකින් කෙනෙකුට පිහිටන හැකියාවක්. ඉතින් මට හිතෙනවා මෙතෙන්දී ඒ වගේ පැත්තක් වෙන්න ඇති අවදි වෙලා තියෙන්න කියලා. එහෙම කියලා හිතුණා මටත් ඉස්සෙල්ලා නමුත් එහෙම නෙවෙයි ස්වාමීන් වහන්සේ. ඒක අර්ධත්වයෙන් පස්සේ සාමාන්‍ය මිනිසෙක්ගේ තත්ත්වයටපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි අර මෙමරි එක විතරක් නෙවෙයි. තේරුම් යාම් බොහොම ගැඹුරින් සිද්ධ වෙන නොඑක ආකාරයි. නෑ ඒක තමයි. දැන් මේ ෆොටෝකෝපි මෙමරි එක සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ සමතේදීනේ. දැන් අපි තුල සමතයක් වඩද්දී සතියක් සතියක් දිනු කරද්දී ඇති වෙන්න පුළුවන් විශේෂ කුසලතාවයක්. හැබැයි දැන් අපි විපස්සනාවකුත් වල්ලා තියෙද්දි මේකේ නුවණේ සංකලනයක් තමයි එන්නේ එතකොට. එහෙමයි. ඒතකොට ඒ කියන්නේ අල්ලන්නෙත් නෑ. අල්ලන්නෙත් නෑ. මොකක් හරි මේකක් අල්ලන්නෙත් නෑ. එක පාට එක දැකලා අනිත් එකට ගන්නත් පුළුවන්. ඒක අතර තියෙන අන්තර් සම්බන්ධතා නොයි වෙනස්කම් ඒවා ඔක්කොම පේන්නේ ඉතාමත්ම වේගවත් මනසක් ඒක ඒ මනසක් ග්‍රහණය කර ගැනීමකුත් නැති වෙන්න නැති වෙන්න ඒකේ බලය ගොඩාක් වැඩි වෙනවා. වෙන්න පුළුවන් මට හිතෙන්නේ කිසි يعني මේ ඒක හැමෝටම පිළිහිටන්නේ නැති තත්ත්වයක්. ඒක හැමෝටම නම් ඉතින් කොහොමත් එන්නේ නැහැ. මේ ඉතින් ආවයි කියලා ප්‍රශ්නයක් කරගන්නත් දෙයක් නැහැ. මේක ආවා ඒකත් ගියා. ඒ කුසලතාවයක්. ඉතින් ඒක අපේ යහපත පිණිස ප්‍රයෝජනෙ පිණිස ගන්නයි තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොමත්ම පිං සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි පින්වත් එහෙනම් අද දවසේත් අපි පැය දෙකකට ආසන්න කාලයක් ධර්ම සාකච්ඡාවේ සහ ධර්ම දේශනාවේ නිරත වෙලා තිනවා. මේ තුලින් අපි රැස් කරගත්තා වූ සීලම කුසල් දෙවියන් ඥාතීන් සීල ලෝකවාසීන් සමග බෙදාගමු. උතුම් නිවන් සුව පිණිස මේ කුසල් අප සියලු දෙනාටමත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා සිතේ තියාගෙන එත්තාවතා ചാදී ගාථා සජ්ජහායනා කළා පින් අනුමෝදන් කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්‍ති සිද්ධියා